ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ප්‍රාර්ථනා කරනකොට පොඩි කාඩේදී මිනා පුණ්‍ය කම්මේනෝ වේ කියනවා. කිසි තේරුමක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් වෙනම ඇති කියලා මට හිතෙනවා. මොකද ඇබ්බැහියක් සිද්ධ වෙනවා. මනසට යම්කිසි මනසට යම්කිසි ඇබ්බැහියක් ඇති වෙනවා. අර වාසනා ගුණයක් ඇති වෙනවා. හැබැයි ඥාන විප්‍රයුක්තයි. නමුත් කවදා හරි ඥාන සංප්‍රයුක්ත බව අවදි වෙන්න අර ඇබ්බැහිය උදව් වෙනවා. දැන් අර අරුණ මර්ථක මහත්තයා කිව්වා වගේ නිකන් ඉවෙන් වගේ නිකන් අපේ මනසට ඒ වගේ ඒවා එනවා. ඒ අදහස් එන කවුරු හරි කියනකොට මටත් ඒක පාඩම් වගේ මමත් ඒක දන්නවා වගේ ඒක හොඳයි වගේ එහෙම සංඥා ඇති වෙන්න අපට අර ඇබ්බැහිය උදව් වෙනවා. සමහර ධම්මපද ගාථා එහෙම එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ ඒ මොකද සංසාරිකව අපි ඒ කියවලා තියෙනවා. දැන් මට ඔය වගේ ඔය මේ දසදිසා පිරිත කුද්දක ජින පංජරේ මට තාම මතකයි මම පැවිදි වෙච්ච මුල් අවදියේදී මම ඔය මේ පැවිදි වෙච්ච පන්සලේ අර ලොකු ගලක් උඩට ගිහිල්ලා මම පොත බලාගෙන මුල් වතාවට කියෙව්වේ මට අදටත් සිහි වෙනවා අඩුතරමින් මට අනිත් එකම පිරිතකටත් වඩා ඒ පිරිත හරීම නිකන් මම මේක මීට කලින් කියවලා තියෙනවා පාඩම් කරලා තියෙනවා කියන සංඥාව මට තදින්ම ආවා ඉතින් අන්න ඒ වගේ අර සමහර දේවල් අපි සාංශාරිකව හුරු පුරුදු කරලා තියෙන ඒවා අපිට ඒ සංඥා දැනෙන්න ගන්නවා. ඒ වගේම අහං අවේරෝ හෝමි කියන ගාථාව මම අවුරුදු 11 දී නිකම්ම ඒක මේ ඒක ඇහුවෙත් නෑ ස්වාමීනාස. ඒක ඉබේම එන්න පටන් ගත්තා. ඒ තමයි අර සාංශාරික අව සාංශාරික හුරුව. එහෙමයි. ඉතින් ඒ නිසා හොඳ හොඳ පුරුදු. ඒ කියන්නේ අපි අවිචාරවත් ප්‍රඥාවෙන් තොරව ඇබ්බැහි පවත්වාගෙන යාම එතරම් ඵලදායක නැහැ. නමුත් හොඳ ඇබ්බැහි, හොඳ දේවල් සඳහා තියෙන ඇබ්බැහි ප්‍රඥාවෙන් තොරව කළා උනත් එක්තරා ප්‍රමාණයකට අපට සහයෝගයක් ලැබෙනවා. අර වාසනා ගුණයක් හැටියට, හුරුවක් හැටියට. හොඳන්නේ බෑ වුණත් එහෙමනේ. ඔව් දන් දීම ආදී ඒවත් තමයි සිල් රැකීම. ඊට වන්සරණයි. ඊට වන්සරණයි.